හටගන්න සිතුවිලි. සිත හා සිතුවිලි. 89ක් සිත් 52ක් චෛතසික. නාම. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර නාම. වේදනා සංඥා සංස්කාර විඥාන නාම ධර්මයන්. මේ අරුණහම මේ ලෝකයේ මේ විශ්වයේ තියෙන සියලුම දේවල් යම්තාක් සක්වලවල් ඇද්ද ඒ සියලු සක්වලවල් තුළ ක්‍රියාත්මක වෙන්නේ සිත හා සිතුවිලි අරුණාම ශක්තියන් හතරක් පඨවි ආපෝ තේජෝ වායෝ ඒ හතරෙන් තමයි සියල්ල පිළිල වෙන්නේ නිර්මාණය වෙන්නේ අපේ ශරීරයත් නිර්මාණය වෙලා තියෙන්නේ හැබැයි අපේ ශරීරේ නිර්මාණය වෙලා තියෙන්නේ සතර මහා ධාතුවේ අසුද්දාෂ්ටක කලාපවල වෙනසක් තියෙනවා වෙනස් වෙනස් බවක් තියෙනවා ඒ වෙනස් වෙනස් බව ඇති කළේ තෘෂ්ණාව මූලික කරගෙන හටගත් සිතුවිලි. ඒතර තෘෂ්ණාව කියන්නේ සිතුවිල්ල. ඒ තෘෂ්ණාවත් එක්ක බැඳිච්ච සිතුවිලි තමයි මේ ශරීරයේ රූප කලාපවල වෙනස ඇති කරේ. ඒ නිසා තමයි කෙනෙකුට කෙනෙක් වෙනස්. සෑම කෙනෙක්ගේම එකම ආකාරයක් නෙ වෙනස්. නානත්වයක් තියෙනවා විවිධත්වයක් තියෙනවා. සත්‍යයන් අතරෙත් තියෙනවා. මිනිස්යන් අතරෙත් තියෙනවා. දෙවියන් අතරෙත් තියෙනවා. ඒ සිතුවිලි තමයි ඒ ස්වභාවයන් නිර්මාණය කළේ. අල්පේ ශාක්‍ය දෙවිවරු, මහේ ශාක්‍ය දෙවිවරු. එහෙත් ඉන්නවා. ඒ අපායවලක් තියෙනවා යම් ආයුෂයක් යම් කාලයක්. නිරවල. പ്രേත ලෝකවලක් තියෙනවා ආයුෂයක් කාලයක්. තිරිසං ආත්ම භවවලක් තියෙනවා ආයුෂයක්. මනුස්සාත්ම භවවලක් තියෙන ආයුෂයක්. රූපාවචර බ්‍රහ්ම ලෝකවලක් තියෙන ආයුෂයක්. අරූපාවචර බ්‍රහ්ම ලෝකවලක් තියෙන ආයුෂයක්. ඒ ආයු කාලය තීරණය කරේ. තෘෂ්ණාව නැමැති නාම ධර්මය. ඒ තෘෂ්ණාවත් එක්ක බැඳිච්ච සිතුවිලි තමයි ස්වභාවයන් නිර්මාණය කළේ. දැන් මේ භවය අපට නිර්මාණය කරලා දුන්නා. හැබැයි තෘෂ්ණාව තිබ්බා. ඒ තෘෂ්ණාවත් එක්ක බැඳිච්ච කුසලාරම්භණයක් අපට මේ ස්වභාවය නිර්මාණය කරලා දුන්නා. මනුසාත්ම භවයක්. කුසලාරම්භණයක් නිසා. අපි ආශ්‍රයට නොසුදුසු අයත් එක්ක ආශ්‍රය කරන්නේ මිනිස්සු වශයෙන්. ආශ්‍රයට සුදුසු නැත්තම් අපි එයාලා ආශ්‍රය කරන්නේ. ටික දවසක් ආශ්‍රය කරන කල්පනා කරන මේ අය අපිට අනර්ථයක් කරන්න නිතර. මෙයාලා අපට කරදරයක්. මෙයාලා අපට හරි වදයක්. ඒ නිසා මෙයාලගෙන් ඈත් වෙන්න ඕනේ. මෙයාලගෙන් ආශ්‍රයෙන් මිදෙන්න ඕනේ. අපි එහෙම හිතනවා. කල්පනා කරනවා. කල්පනා කරලා ඒ ස්වභාවයටපත් වෙනවා. ආශ්‍රය අයින් කරනවා. හැබැයි අපි නොගැලපෙන කෙනෙක් එක්ක ඇසුරු කරනවා. ඒ තමයි තණ්හාව. හොඳට හිතලා බලන්න, කල්පනා කරලා බලන්න තණ්හාවත් එක්ක ආශ්‍රය නැද්ද කියලා. තියෙනවද නැද්ද? තියෙනවා. ඒතර තණ්හාවත් තණ්හාව ගැළපෙන කෙනෙක්ද නොගැළපෙන කෙනෙක්ද? මේක ඉස්සලා තේරුම් ගන්න ඕනේ. තණ්හාව කියන ස්වභාවය ආශ්‍රය කරන්න ගැළපෙන කෙනෙක් නෙමෙයි. හරි. එයා අපේ പ്രേත ලෝකෙට දානවා. ඒකට ගැළපෙනවද? අපිව යම් කෙනෙක් പ്രേත ලෝකයට පමුණවනවා නම් එයා අපිට ආශ්‍රයට ගැළපෙනවද? අපිව තිරසන් ලෝකයට පමුණවනවා නම් යම් කෙනෙක් අපි ආව ආශ්‍රයට ගැලපෙනවද අපිට? මහා නිරාටෙන් එකකට දාන්න අපි කැමතිද? හැබැයි අත් එක්ක ආශ්‍රය තියෙන තාක් කල් යන්න වෙනවා. manussාත්ම භාවයට ආවෙත් ඒකම හින්දා තමයි. ඒ ආශ්‍රයත් එක්කමයි. හැබැයි ඒ ආශ්‍රය කුසලයක් එක්ක. ඒ කුසලයක් එක්ක ආශ්‍රය තෘෂ්ණාව. ඒ නිසා manussාත්ම භාවයක් ලැබුණා. දිව්‍ය ලෝකයටත් පමුණුණා. ඒ තණ්හාවත් එක්ක ආශ්‍රය නිසා. ඒ දිව්‍ය ලෝකය මනුස්ස ලෝකයට පමුණවන එකට කිව්වා කාම තණ්හා කියලා. භව තණ්හා. රූප භව. රූපාවචර බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. අසඤ්ඤතල එකක් අනිත් 15 රූපාවචර බ්‍රහ්ම ලෝක. ඒවට තියෙන ආසාව ඒ තණ්හා ආශ්‍රය නිසා. අරූපාවචර බ්‍රහ්ම ලෝක හතරක් තියෙනවා. ඒවට තියෙන ආසාව නිසා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. තියෙනවද එහෙම? ඒ කාමයන්ට ඇති තෘෂ්ණාව නිසා දිව්‍ය ලෝකයේ මනුස්ස ලෝකයේ ප්‍රතිසන්දි ගන්නවා. හැබැයි තෘෂ්ණාව දුර්වල නම්. තෘෂ්ණාව බලවත් නම් පෙරේතෙක් කළවත් තියෙන කොහෙන් හරි මුල්ලක. ගේ ඇතුළෙම තියලා තියෙනවා. වත්ත වටේ ඇවිදිනවා කියනවා. එහෙම නැත්නම් උඩ තට්ටුවේ ඇවිදිනවා ඇහෙනවා කියනවා. සමහර අය කියනවා ගෙදර ඉන්න බෑ හරි ගඳක් එනවා කියලා. ඇත්ත. ඒ කඳ කායිද? තණ්හාව විසින් නිර්මාණය කරපු ස්වභාවයක ගඳ, പ്രേත ගඳ. එතකොට අපි ඒ தත්ත්වයටපත් වුණොත් අපි කායික ඇසුරු කළාද? තණ්හාවත් එක්ක තියෙන ආශ්‍රය. ආශ්‍රය. ඒතොර එහෙනම් එයා එයා ආශ්‍රයට සුදුසුද නැද්ද? මේ කොච්චර කිව්වත් ඇසුරු කරනවා. දැන් මම පෙන්වලා දෙනවා. කියලා දෙනවා. ඔයත් එක්ක ඇසුරු කරමින් තමයි දොර අරගෙන එළියට යන්නේ. ගෙදර යන්නෙත් තණ්හාව සහ මුලින්ම නැති කළා නම් මේ ප්‍රවෘත්ති මෙතනින් ඉවරයි. ආයි പ്രേත ලෝකයක් නැහැ, නිරයත් නැහැ, තිරිසන් ලෝකයක් නැහැ, දිව්‍ය ලෝකයක් නැහැ, මනුස්ස ලෝකයක් නැහැ, රූපාවචර බ්‍රහ්ම ලෝකයක් නැහැ, අරූපාවචර බ්‍රහ්ම ලෝකයක් නැහැ. කාම භව, රූප භව, අරූප භව. භවත්‍රයෙන් නතර කරනවා තණ්හාවත් එක්ක ආශ්‍රයයක් නැත්තම්. තණ්හාවත් එක්ක ආශ්‍රය කරන තාක්කල් එතුම් භවය රඳවනවා. උතුම් භවයට ගැට ගන්නවා. ඒකට කියනවා සංසාර ප්‍රවෘත්ති කියලා. භවෙන් භවයට යනවා කියනවා. එහෙනම් දැන් හොඳ තැනකට ඇවිල්ලා ඉන්නවා. ඇයි? තණ්හාව කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒක වටහා ගන්න පුළුවන්. ඒක අවබෝධ කරගන්න පුළුවන්. අවබෝධ කරගෙන එයත් එක්ක තියෙන ඇසුර නවත්තන්න පුළුවන්. එතනට ඇවිල්ලා ඉන්නවා. ඒ නවත්තන ක්‍රමය බුදුරජාන් වහන්සේ දේශනා කළා. දුක්ඛාරය සත්‍ය. දුක කියන්නේ කාර්ය සත්‍යයක් කියලා පිළිගන්නවද? තාම පිළිගන්න තරම් නුවණ ආවේ නැහැ. එනවා හැබැයි. එයි. දුක කියන්නේ කාර්ය සත්‍යයක්. මොකක්ද? හටගැන්ම දුකක්. ජාති. දිරීම දුකක්. නිරන්තරයෙන් දිරනවා. කැඩෙනවා, බිඳෙනවා, paludu වෙනවා, තුවාල වෙනවා. ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායස ප්‍රියන්ගෙන් වෙන්නේ අප්‍රියන් එක්වීම කැමති දෑ නොලැබී අකමැති දේවල් ලැබී දුක් සංසාර දුක්ඛය කවන්න ඕනේ පොවන්න ඕනේ වාඩි කරවන්න ඕනේ නැකිටවන්න ඕනේ නිදි කරවන්න ඕනේ ඇවිද්දවන්න ඕනේ අවුයෙන් වැස්සෙන් පින්නෙන් ආරක්ෂා කරන්න ඕනේ මැසි මදුරුවන්ගෙන් ආරක්ෂා කරන්න ඕනේ සුදුසු ආහාර සපයන්න ඕනේ බෙහෙත් සපයන්න ඕනේ පොඩ්ඩක් එහා මෙහා වුණොත් මොකද වෙන්නේ? සැපයි කියලා හිතනවා. හැපයි කියලා හිතෙනවා. තණ්හාව තියෙන තාක්ක. තණ්හාවත් එක්ක ආශ්‍රයයක් නැතිදාට දුක අවසන්. දුක්ඛාර සත්‍ය ඒක සත්‍යයක්. සංසාර දුක්ඛය විපරිණාම දුක්ඛ කියලා දුක්ඛයක් තියෙනවා. පෙරලනවා. නිරන්තරයෙන් පෙරලනවා. මේ තියෙන ස්වභාවය නෙමෙයි තව මොහොතකින් තියෙන. ඒ ස්වභාවය නෙමෙයි තව මොහොතකින් තියෙන. විපරිණාම ධර්මයක් තියෙන පෙරලන ස්වභාවයක්. තියෙන ආකාරය නන්නාකාරයක් ගැනීමක් වෙනස් වෙන ස්වභාවයක් තියෙනවා. ඕකටත් අපි එළිලා තියෙන කොච්චර වෙනස් වුණත්. ඇලෙනවා සිතින්. ඒ ඇලෙන සිත නාම ධර්මයක්. තණ්හාවට අවශ්‍ය කොච්චරක් තියෙනවා කියලා හිතනවද? එක චිතක්ෂණයයි තණ්හාවට අවශ්‍ය තියෙන්නේ. ඒ සිතේ ආයශ චිතක්ෂණය. චිතක්ෂණයක් කියන්නේ ඇසිපිල්ලම් ගහන තරම් කාලය කෝටියකට විතර බෙදුවොත් පිටතට අඩු කාලයක් සිතේ ආයස. එතකොට ඇලෙන්නේ කොහොමද? ඇලෙන්න හදනකොට සිතත් නැති වෙලා ඉවරයි. ඇලෙන ඒ ද්‍රව්‍ය හෝ පුච්චලයක් නැති වෙලා ඉවරයි. නමුත් ආයෙත් ඇලෙනවා. ආයෙත් ඇලෙන්න හදනවා. ආයෙ ඇලෙනකොට ඒ හැදිච්ච සිතත් ශණයෙන් ඉවරයි ඒ පුච්චලය හෝ ඒ ද්‍රව්‍ය ශණයෙන් නැති වෙලා ඉවරයි ක්‍රියාවක් තියෙන්නේ මුළු විශ්වයම තුල තියෙන ක්‍රියාවක් ක්‍රියාවකට ඇලෙන්න පුළුවන් විදුලි පංකාවක් කැරකෙනකොට ඒකේ පෙති තුනක් තියෙනවා වේගයෙන් කැරකෙනකොට පෙති තුනක් පේන්නේ පේනවද පෙති තුනක් නෑ ඒ වගේ තමයි මේ ශරීරය අතිශය වේගයෙන් සිදුවෙන ක්‍රියාවලියක් තියෙනවා අපි රැවටිලා ඉන්න පුජ්‍යලෙක් ඉන්නවා කියලා. කෙනෙක් ඉන්නවා කියලා. සත්‍යයක් ඉන්නවා කියලා. නිස්සත්ත නිචීව ක්‍රියාවක් තියෙනවා. නාම රූප දෙකක් සිත හා සිතුවිලි සතර මහා ධාතුන් ඕනෝන්ට ප්‍රත්‍ය වෙනවා. ප්‍රත්‍ය කියන්නේ උදව් වෙනවා. උපකාර වෙනවා. විත්‍යයට හේතු කළා මිටි දෙකක් තිබ්බා. කියන්න පුළුවන්. මිටි දෙක අරගෙන විත්‍යයට හේතු කළා මෙහෙම තිබ්බොත් කියන්න පුළුවන්. මේක ගත්තොත් වැටෙනවා. සිතේ ප්‍රවෘත්තිය නැවතුනොත් මොකද වෙන්නේ? ශරීරය බිමට පතිත වෙනවා. පැහැදිලිද කියන්නේ? සිතේ ප්‍රවෘත්ති ඇදගෙන යන්නේ. ඒ තණ්හාව නැමැති නාම ධර්මයෙන්. භවයක් තුරට විතරද ඇද්දේ? මේ භවයට විතරද මේ ඇදගෙන විත්තේ? එහෙනම් තථාගතයන් වහන්සේ සාරාංශක කල්පලක්ෂය පාරමිතා පිරුවේ. 5 ලක්ෂ 12000ක් බුදුවරු දැකලා කතා බහ කරලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ. අද නෑ. එහෙනම් අපි ඊටත් වැඩිය තියෙයි. එහෙනම් අපිත් මේ නාම රූප දෙක තුල පැටලිලා ඉන්නවා. ඒ මොකක් හින්දාද? තෘෂ්ණාව හින්දා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. එහෙනම් මෙයාව ආශ්‍රයට සුදුසුද නැද්ද? තීරණය කරපු දාට තෘෂ්ණාව අතහැරි. නැවත නැවත ආශ්‍රය කරනවද? කරන්න හිතෙනවද? දුක තමයි වැළඳගන්නේ. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දුක්ඛාරය සත්‍ය. දුක කියන්නේ කාර්ය සත්‍යය. සංසාර දුක්ඛය, දුක්ඛේ දුක්ඛය, විපරිණාම දුක්ඛය. ඒක දුක්ඛේ දුක්ඛයක් තියෙනවා. ඒ මොකක්ද? ඒතර දුක්ඛේ දුක්ඛය. දැන් උදාහරණයක් අපි හයියෙන් දුවන්න ගිහිල්ලා පත්ති. එදගෙන වැටෙනවා. වැටිලා කැඩෙනවා කකුලක්. දැන් ඕකට ස්පිරිතාලයට ගිහිල්ලා ඕකට ප්ලාස්ටර් එකක් දාගෙන දැන් ඉන්නවා. දැන් ඕක උඩින් තියාගෙන ඉන්නවා. එනකොට එන උණක්. එයාස උණ ගෙනිලා. දැන් මොකද්ද එතකොට? දැන් ওই දෙකේ මොකේටද කැමති? එකකටවත් කැමති නෑ. දැන් උණටත් බෙහෙත් දෙනවා කකුලටත් බෙහෙත් දාන්න. ඒ අස්සෙන් එනවා දතක් එක්කුමයි. එතන තව මොකද්ද එතකොට? එකක් වෙනවා. දැන් ඊට පස්සේ නිදා ගන්න ගිහිල්ලා සතෙක් කාලා පත්තෑෙක් හරි ගෝනස් එක හරි යනවා. දැන් මොකද්ද එතකොට? ආ. ඒ එනකොට එනවා බඩේ අමාරුවක්. දැන් කීයක් ඇවිල්ලාද? මෙහෙම නැද්ද? දුක්ඛේ දුක්ඛය. එක දුකකට ප්‍රතිකාර කරනකොට තව එකක් එනවා. ඒකට ප්‍රතිකාර කරනකොට තවත් එකක් එනවා. එන්නේ දුක්ඛේ දුක්ඛයක් නෙමෙයිද තියෙන්නේ. ඉතින් ඇයි ඔය දුක විඳින්නේ? තණ්හාවෙන්ද? තෘෂ්ණාවෙන්ද? තෘෂ්ණාව මම පසුගිය දේශනාවල පැහැදිලි කරා. සිතේ හැසිරෙන ස්වභාවයක් තණ්හාව කියන්නේ. ශරීරයේ එකක් නෙමෙයි තණ්හාව. සිතේ හැසිරෙන ස්වභාවය. සිතත් එක්ක සම්බන්ධ. සිතත් එක්ක පැටලිලා තියෙනවා. හැබැයි 108 ආකාරයකට ක්‍රියාත්මක වෙනවා 60 තැනක. මෙන්න මේක බෙදලා වෙන් කරලා බලාගන්න. එතකොට අහුවෙනවා මොකද මේ කරන්නේ මෙයා කියලා. මෙයා වාසයට සුදුසුද? මෙයා වාසයෙන් අයින් කරනවාද? එදාට හිතේ. ඒකට මේ 60 තැන බෙදලා වෙන් කරලා බලන්න වෙනවා. ඒ 60 තැනක මේ 108 ආකාරයක හැසිරීම් රටාව විභාග කරන්න. හොඳට නුවණින් පරීක්ෂා කරන්න. එතකොට අහු වෙනවා මේ ගේ හදපු වඩුවා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා ලස්සන ගාථා දෙකක් කිව්වා. අනේක ಜಾති ඔය කට්ටිය හොඳට දන්නවා. හොඳට කියනවා. අනේක ಜಾති සංසාරං සද්දා විස්සං අනිබ්බිසං ගහකාරකං ගවේ සන්තෝ දුක්ඛා ചാති පුනක් පුනක් ගහකාරක දික්ටොස්සි පොනගේ යන්න කාහසි සබ්බාතේ පාසුකා බග්ගා ගහ කූටං විසංකිතං විසංකාර ගතං චිත්තං තණ්හාණං මහණෙනි මෙච්චර කාලයක් මේ සංසාරේ නැවත නැවත පුනක් පුනක් නැවත නැවත මම මේ දුකට වැටුණා මොකද මේ ගේ නැමැති මේ ගේ පංචස්කන්ධය නැමැති ගේ හදන වඩුව හොයාගන්න බැරුව. ගයක් හදන්නේ වඩුයි. ගේ හදන වඩුව හොයාගන්න බැරුව. මට අහුණා. අත අහුණා. නුඹ මට ආයි ගෙවල් හදන්නේ නෑ. ඔබ මේ හදන හදපු අවසාන ගේ. ආයි පුනර්භවයක් නෑ. කවුද එතකොට හදපු වඩුව? කැණි මඩල සුණු විසුණු කළාම. ඒ ගෘහය සුණු විසුණු කළා දැන්. කැණි මඩල දන්නවනේ. පරාල 10ක් 12ක් එකට ගෙනෙලා එක පරාලකින් නවත්තනවා. ඒ තමයි කැණි මඩල. ඒ තනි පරාලේ ගත්තාම අනිත් පරාල ඔක්කොම වැටෙනවා. එහෙනම් එකම ධර්මතාවය අයින් කරන්න තියෙන්නේ තණ්හාව. ඒ පරාලේ ගැලෙව්වොත් සියලුම පරාල වැටෙනවා. එහෙනම් ගේ හදන වඩුව තථාගතයන් වහන්සේ අල්ලගත්තා. අපට වඩුවගේ හැටි කියලා දුන්නා. අපිට තාම වඩුව අඳුරගන්න මේ ගේ හදපු අඩුව තාම අල්ලගන්න බැරි වුණා. එතකොට තමන්ගේ ගේ හැදුවේ තමන් ළඟ ඉන්න වඩුව. තේරෙනවද? ඒ කවුද? තණ්හාව. තෘෂ්ණාව. එහෙනම් 60 තැනක හැසිරෙනවා. මම 12ක් පසුගිය ධර්ම දේශනාවල කිව්වා. අධ්‍යාත්මික ආයතන 6ක් තියෙනවා. ඇස කැමති. තණ්හා. කනට කැමති. කැමැති කියන්නේ තණ්හාව. නන්දි රාග කැමැත්තෙන් ඇලෙනවා. නාසයට කැමැති තණ්හා. කැමැති කැමැති නම් තෘෂ්ණා. දිවට කැමැති තණ්හා. ශරීරයට කැමැති ප්‍රිය කරනවා. යන් ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපච්චමාන උපච්චති. යම් තැනක ප්‍රිය ස්වභාවයක් ඇද්ද මිහිරි ස්වභාවයක් ඇද්ද මහණෙනි එතන තණ්හා උපදිනවා. ඉපදෙනා විතරක් නම් කමන්නේ. ලගිනවනේ එතන. ඒත් කමන්නේ පළපදියම් වෙනවා. නැත්. එතකොට එහෙනම් අධ්‍යාත්මික ආයතන ශරීරයට කැමති. මනසටත් කැමති. අකමැති කෙනා කවුද? තණ්හාව අවසන් කරපු කෙනා කැමති. අනේ සියලු දෙනා කැමති ප්‍රිය කරනවා. බාහිර රූපයට ප්‍රිය කරනවා. රූප තණ්හා. බාහිර ශබ්දයට ප්‍රිය කරනවා. මිහිරි හඬට, ශබ්ද තණ්හා. සිතින් ඇලෙන්නේ. සුවඳට ප්‍රිය කරනවා. ගන්ධ තණ්හා. තමන්ගෙම සිතින් තමන්ම විමසලා බලන්න නැද්ද කියලා? තියනවද නැද්ද? රස තණ්හා. රසයට ඇලෙනවා. පොට්ටබ්බ තණ්හා පහසට ඇලෙනවා. ධම්ම තණ්හා අරමුණ වලට ඇලෙනවා. හයතනක හට ගන්නවා. අතීතේ හටගත්ත වර්තමානයේ හට ගන්නවා තව මොහොතකිනුත් හටගනි. 6 වරක් 3 18යි. ඒතර කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා තුනයි. 18 ඒවා තුනක් 54යි. අධ්‍යාත්මික බාහිර වශයෙන් දෙකයි. 108යි. එහෙනම් එතකොට අධ්‍යාත්මික ආයතන හයට විතරද තණ්හාව නැති කර ගන්න ඕනේ. නෑ. බාහිර හයටත් තණ්හාව නැති කර ගන්න ඕනේ. හැබැයි ධර්මය අහලා සමහරක් දෙනා ওই බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේවට තියෙන ඇලීම අයින් කරනවා. ඇයි? එයාලා දන්නවා මේව කවදා හරි අතහරින්න වෙනවා කියලා. මැරෙනවා කියලා දන්නවනේ. කල්පනා කරනවා මැරෙනවා මම. ඒක නිසා මේව මට වැඩක් නෑ අතහරිනවා. අල්ලගෙන කොහෙද ඉන්නේ? තමගේ ශරීරය අල්ලගෙන තියෙන්නේ. අධ්‍යාත්මය අල්ලගෙන තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරුවේ බාහිර දේ පිළිබඳව නෙමෙයි තෘෂ්ණාව නැති කරගන්න ඕනේ. අධ්‍යාත්මය පිළිබඳව තෘෂ්ණාව නැති කරගන්න ඕනේ. මේ හය හටගන්නේ මේ හයට තියෙන තණ්හාව නිසා. මේ හයට තියෙන තණ්හාව අයින් කළොත් බාහිර දේවල් ඔය තීච්ඡාවිකෝ. මේ හයට තියෙන තණ්හාව නිසා තමයි බාහිර දේවල් ලං කරගන්නේ. හොඳට බලන්න නැද්ද කියලා. ඇසට ආස කරන්නේ රූප දකින්න තියෙන කැමැත්ත හින්දා. ඒ හින්දා ඇසට කැමති. කනට කැමති වෙන්නේ ඇයි? මේරි ශබ්ද අහන්න තියෙන ආසාව හින්දා. එහෙනම් නැති කරගන්න ඕනේ ශබ්ද පිළිබඳව ආසාවද කනට තියෙන ආසාවද? බාහිර රූප වලට තියෙන ආසාවද ඇසට තියෙන ආසාවද අයින් කරන්න ඕනේ. ඇසට තියෙන ආසාව අයින් කරන්න ඕනේ. බාහිර රූප තියෙනවා ඒවා අයින් කරන්න බෑ අපිට. එහෙනම් නාස්යට තියෙන ආසාවද නැති කරන්න ඕනේ සුවඳට තියෙන ආසාවද නැති කරන්න. සමහර අය නොදන්නාකම හින්දා බාහිර දේවල් අතහරිනවා. හැබැයි මේක අල්ලගෙන තියෙන්නේ. ශරීරය අල්ලගෙන තියෙන්නේ. ශරීරය අල්ලගත්තොත් නැවත මේකක් හදනවා. ඒතර බුදුරජාණන් වහන්සේ ශරීරය පිළිබඳව ආස්සාව අතහැරියද නැද්ද? අතහැරියා. ශරීරය පිළිබඳව ආස්සාව. එහෙනම් දිව පිළිබඳව ආසාව දතහරින්න ඕනේ රසය පිළිබඳව ආසාව. මට නම් දැන් තණ්හාවක් නැහැ මට තියෙන දෙයක් කන්න පුළුවන් වළඳන්න පුළුවන්. ඒ නිසා මට ඔය බාහිර දේවල් වලට මම එච්චර ආස නැහැ. එහෙම කියනවා. හැබැයි දිවට කැමති. දිවට ප්‍රිය කරනවා. ප්‍රිය රූපං සාත රූපං. දිවට ප්‍රිය කරනවද? තණ්හාව තියෙනවා. ශරීරයට ප්‍රිය කරනවා. කැමතිද අකමැතිද? කැමති. එයි ශරීරයෙන් පහස ලබන්න පුළුවන්. ඒතර පහසට දාකමැති වෙන්න ඕනේ ශරීරයටද? ශරීරයට යකමැති වෙන්න. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේ ශරීරය පිළිබඳව බෙදලා බලන්න කියන්නේ. මේකේ මොකද්ද සිද්ධ වෙන්නේ? නාම රූප දෙක ක්‍රියාවක් තියෙනවා. තෘෂ්ණාව කියන්නේ නාම ධර්මයක්. එහෙනම් දැන් පසුගිය දේශනාවල අධ්‍යාත්මික බාහිර ටික කිව්වා. එතකොට තව 48ක් කියන්න තියෙනවා. තේරෙනවද? අදත් පුළුවන් තරම් කියන්න. තේරුම් ගන්න මේ ධර්ම දේශනා මාලාවක් කියන්නේ. මේක අහන්න හැමදාම. එතකොට තේරුම් ගන්න පුළුවන්. මොකද මේ අභිධර්මය මම අතිශය සරලව කියන්නේ. සමහර අය අභිධර්ම කියවම බය වෙනවා. බය වෙන්න එපා. සරලව කියන්නේ පැහැදිලි සිංහලෙන් සරලව කියන්නේ පාලියෙන් නෙමෙයි. සරලව සිංහලෙන් කියනවා. විඥානය කියන එක දන්නවා. විඥානය කියන්නේ මනස. මානසිකාර්ය සිත. අපි ඇසටත් කැමති රූපයටත් කැමති ඒ දෙක නිසා හැදෙන සිතටත් කැමති. කැමතිද නැත්නම් ඇසයි රූපයයි නිසා හැදෙන සිතට කැමති. ඒක නිසානේ රූප බලන්නේ. රූපවාහිනිය බලන්නේ ඒකින්ද? නාට්‍ය බලන්නේ ඒකින්ද? පින්තූර බලන්නේ ඒකින්ද? ලස්සන ලස්සන දේවල් එකතු කරගන්නේ. ඒ සිත උපදවන්න කැමති ප්‍රිය කරනවා. දැකීමේ සිතක්. ඒ දැකීමේ සිත හැදුනේ කොහොමද? තණ්හාව අයින් කරන්න නම් ඇසත් ගැන දැනගන්න, රූපයත් ගැන දැනගන්න, දෙක නිසා හැදෙන සිත ගැන දැනගන්න, ඒකේ ආයශය දැනගන්න. ඇසට ආයශ චිත්තක්ෂණ 17යි. ඇති වෙලා නැති වෙනවා. තත්පරයක් ලක්ෂයකට බෙදුවත් ඊටත් වඩා කෙටි කාලයක් තුළ ඇසත් ඇති වෙලා නැති වෙනවා. බාහිර රූපත් සියලුම රූප චිත්තක්ෂණ 17ක් තුළ ඇති වෙලා නැති වෙනවා. හැබැයි බාහිර රූප සීත උෂ්ණ දෙක නිසා නැවත හැදෙනවා. ඇස අධ්‍යාත්මික ඇස හැදෙනවා. කම්මචිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය හතරෙන්. කර්මයෙන් ඇහි අඩු වැඩි හදනවා. සිතේ ප්‍රවෘත්ති අනුව ඇහි අඩු වැඩි හදනවා. සීත උෂ්ණ අනුව ඇහි අඩු වැඩි හදනවා. ගන්න ආහාරයෙන් අපි ඇහි අඩු වැඩි හදනවා. නිරන්තරයෙන් හදනවා. එතකොට ආයුෂ මේකේ ආයුෂ චිත්තක්ෂණ 17යි, බාහිර රූපේ ආයුෂ චිත්තක්ෂණ 17යි. මේ දෙක එකතු වීම නිසා හැදෙන සිත එක චිත්තක්ෂණයයි. දැන් බලන්නකො මොකේට දැලෙන්නේ කියලා. මොකේටද ප්‍රිය කරන්නේ? ඇසට ප්‍රිය කරන්න වෙලාවක් නැහැ. ප්‍රිය කරන්න හදනකොට ඇස ඇති වෙලා නැති වෙලා ඉවරයි. ජාතිපච්චා ජරා මරණං කියලා වචනයක් අහලා තියෙනවද? පටිච්ච සමුප්පාදේ දන්නේ නැද්ද? ජාතිපච්චා ජරා මරණ. ජාති කියන්නේ පහළ වෙනවා. හට ගන්නවා, සකස් වෙනවා. එතන තියෙන්නේම ජරාවයි හා මරණයයි. ජරාව කියන්නේ දිරීම, මරණය කියන්නේ බිඳිලා අවසන් වෙනවා. හට ගන්න තැනම දිරීම විඳිලා අවසන් වීම. දැන් මොකක්ද එතකොට අල්ලගන්නේ? ඇලෙන්නේ මොකටද? ඇලෙන්න බෑ. නමුත් අපේ සිත ඇලෙනවා එතන. නැති තැනක ඇලෙන්නේ ඇති තැනක නෙමෙයි. මිරිඟුවට ඇලිලා. සත්‍ය. ඒ රැවටිලා ඉන්නේ. එතන දිය සීරාවක්. පිපාසයෙන් පීඩිත වෙච්ච පුච්චලයා මිරිඟුව දැක්කම එතනට දුවන්නේ නැද්ද? විපාස නෙවෙයිද? ආ අපිත් ඒකම තමයි කරන්නේ. එතනට ගියාම පේනවා ඈතින් දිය කඩਿੱත්. එතනට දුවනවා. විපාසය නෙවෙයිද? ආය ඈතට පේනවා දිය කඩਿੱත්. ආයෙත් දුවනවා. විපාසය නිවෙනවද වැඩි වෙනවද? ඒකම තමයි අපට වෙන්නේ. අනෝබෝධය තුල තෘෂ්ණාව වැඩි වෙනවා. ඒ නාම ධර්මය බලවත් වෙනවා. ඒක ශක්තිමත් වෙනවා, ප්‍රබල වෙනවා. අතිශය ප්‍රබල වුණහත් ඒකට කියනවා අවිජ්ජා හේවත් විසම ලෝභය. තණ්හාව අතිශය ප්‍රබල වුණා. ඒ ඒක අපි මොන විදියෙන් හරි ලං කරගන්න. නැද්ද? එහෙනම් ඇසයි රූපයයි නිසා හැදෙන සිතට කැමතිද? ඇසට කැමතිද? රූපයට කැමතිද? ඇසට කැමති නම් ඒ තණ්හාව, බාහිර රූපයට කැමති නම් ඒ තණ්හාව, දෙක නිසා උපදින සිතට කැමති නම් ඒ තණ්හාව. තේරෙනවද? දැන් තණ්හාව උපදින හැටි, උපදින තැන්, උපදින ආකාරය. කොච්චර කාලයක් තුල උපදිනවද? එක චිතක්ෂණයක් තුල උපදිනවා. එක චිතක්ෂණයෙන් අයින් කරන්න පුළුවන්. ආනන්ද හාමුදුරුවෝ දන්නවා. නේ? ආනන්ද හාමුදුරුවෝ අහලා තියෙනවා. කවුද? බුදුරජාණන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරික. උපස්ථායක. ආනන්ද හාමුදුරුවෝ චුල්ල සෝතාපන්න වෙලා විතර හිටියේ. රහත් වෙලා හිටියේ නේ. පිරිනිවන් පානකොට. ඒතර ප්‍රථම ධර්ම සංගායනාවේදී අජාසත් රජුරෝ අර රජගහනුවර සප්තපන්නේ ගල් ගහවල ආසන පෙනෙව්වා. පළවෙනි ධර්ම දේශනාව ධර්ම සංගායනාවේ. ආසන 500ක් පෙනෙව්වා. 499ක වාඩි වෙන එක්කෙනෙක් ඕනේ. භාණ්ඩාගාරික නැතුව මොකුත් කරන්න බෑ. ධර්ම ඇයි? ධර්ම භාණ්ඩාගාරේ තියෙන යාගාව. හැබැයි රහත් වෙන්න නැතුව එතනට යන්නත් බෑ. උදේ ඉඳලා භාවනා කළා භාවනා කළා භාවනා කළා භාවනා කළා. මේක භාවනා කරනවා කියන්නේ බුද්ධියෙන් කරන පරීක්ෂණයක්. බුද්ධියෙන් කරන පරීක්ෂණයකටයි භාවනා කියන්නේ. ඒතර මේ පරීක්ෂණය කරා කරා උදේ ඉඳලා කරා කරා නෑ. හරියන්නේ නෑ. ආත් අවස් වෙනකොට රාත්‍රී 3 වෙහෙසයි. යන්න ඕනේ පොඩ්ඩක් විවේක ගන්න කියලා. ගිහිල්ලා ඇඳේ වාඩි වුණා. ඇඳේ වාඩි වෙලා දෙපා මේ පැත්තෙන් ඉහළට යනවා. හිස කොට්ටෙට ගිහිල්ලා නැහැ. මේ සම්බුද්ධ ශාසනයේ සතරීරියවෙන් තොර අරිහත්ත්වයට ගිය එකම පුච්චලේ. කවුද? ආනන්ද හඳුරෝ. දෙපා මේ පැත්තෙන් ඉස්සෙනවා හිස කොට්ටෙට ගිහිල්ලා නැහැ. සියල්ල අතහැරියා. එක චිතක්ෂණයක් තුළ සියල්ල අතහැරියා. ඒ කිව්වේ තෘෂ්ණාව. අධ්‍යාත්මික බාහිර හා සියලුම දේවල් වලට තියෙන සිතේ තිබුණ බැඳීම, ප්‍රිය ස්වභාවය, මිහිරි ස්වභාවය, තෘෂ්ණාව, ආසාව, ඇල්ම, කැමැත්ත, ඕනකම. ඇයි? ඒකට අවශ්‍ය චිත්තක්ෂණයයි. හටගන්නෙත් එක චිත්තක්ෂණයෙන් නම් නැති වෙන්න කොච්චර කාලයක් යනවද? නැති වෙන්නත් එක චිත්තක්ෂණයයි. ඒකයි සතරීරියවෙන් තොරව අරිහත්ත්වයට ගියා කියන්නේ. මේම දෙපා ඉස්සෙනවා, මේම හිස කොට්ටෙට ගියේ නෑ. එතකොට සතර ඉරියව්වෙන් තොරයි නේද? රහත් අරිහත් වෙතිය. දැන් බයක් නැහැ. හෙට උදේ යන්න පුළුවන්. පහුවදා පොළවේ කිමුදුනා. පොළවේ ගිලුණා. මාර් මතුනේ ආසනේ ළඟ. වාඩි වුණා. ධර්ම සංගායනා. තේරෙනවා. දැන් අපිට අවුරුදු 60 70ක් වෙලත් ඔක අතාරගන්න බෑ. චිතක්ෂණය යන්නේ හටගන්න එක චිතක්ෂණයක් නම් අයින් කරන්නේ. ඒ චිතක්ෂණයම තමයි අයින් කරන්න තියෙන්නේ. එයි සිතේ ආශයක චිතක්ෂණයයි. මේ සිතේ ආශයක චිතක්ෂණයෙන් නම් චිතක්ෂණයෙන් අයින් කරන්න වෙන්නේ. ඒ රූපයත් එක්ක බැඳිච්ච එකක් නෙවෙයිනේ. රූපයට චිතක්ෂණ 17ක් තියෙනවා. චිතක්ෂණ 17ක් රූපයට තියෙනවා. තෘෂ්ණාව කියන එක නාම ධර්මයක්. ඒතකොට තෘෂ්ණාවට ආශයක චිතක්ෂණයයි. ඉතින් ඇති වෙන්නේ එක චිතක්ෂණේ නම් නැති කරගන්නේ එක චිතක්ෂණේ. ඉතින් ඇයි තාම බැරි? අවිද්‍යාව නිසා. නොතේරෙනකම නිසා. නොවැටහීම නිසා, මුලාව නිසා. විද්‍යාව උපදවාගත්ත දාට තණ්හාව ඉවරයි. තණ්හාව සම්පූර්ණයෙන් අවසන්ද? විද්‍යාව. අවිද්‍යාව ඉවරයි. අවිද්‍යාව තණ්හා දෙක අත්හැල් බැඳගෙන ඉන්නේ. දෙකක් අයින් කරන්න නෑ. අයින් කරන්න වෙන්නේ එකයි. එක්ක අවිද්‍යාව එක්ක තණ්හාව. අවිද්‍යාව අයින් වුණා තණ්හාව අවසන්. තණ්හාව අවසන්ද? අවිද්‍යාවත් අවසන්. පැහැදිලිද කියන එක? එහෙනම් තණ්හාවේ 108 ආකාරය අවසන් වුණොත් හේතුව ඉවරයි. ඵල හටගන්නේ. ඒ කියන්නේ ඵලය තමයි දුක්. හේතු සමුදාය සත්‍ය. තණ්හාව. එතකොට හේතු අයින් කරාම ලැබෙන්නේ නිරෝධාරි සත්‍ය, නිරෝධය. ඒකට මොකද්ද කියන්නේ? නිවන. ආපු මාර්ගය දකි ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒකෙන් තමයි ආවි කියලා පේනවා. එහෙනම් ඇසට කැමතිද රූපයට කැමතිද හැදෙන සිතට කැමතිද? කැමති වැඩ වැඩක් තියෙනවද? හැබැයි අපි ඒ සිත හොයනවා. අපි එහෙන් මොනවද කරන්නේ? නිරන්තරයෙන් සිත හොයනවා. ඔව්ද නැද්ද? කනින් ශබ්ද අහලා සිත් හොයනවා. ඒ සිතට ඇලෙනවා. කනටත් ඇලිලා, ශබ්දයටත් ඇලිලා, ඒ දෙක නිසා හැදෙන සිතටත් ඇලිලා. නැද්ද? නාසයටත් ඇලිලා, බාහිර ගන්ධයටත් ඇලිලා, ඒ දෙක නිසා හැදෙන සිතටත් ඇලිලා. නාසයටයි ගන්ධයටයි චිතක්ෂණ 17ක් ආයශ දෙනවා. ඒ දෙක නිසා හටගන්න සිතට එක චිතක්ෂණයයි ආයශ. එහෙනම් ඇලීම තෘෂ්ණාව අයින් කරන්න වෙන්නේ එක චිත්තක්ෂණයක් තුල නෙමෙයි. එක චිත්තක්ෂණයක් තුල අයින් කරන්න වෙන්නේ. බය වෙන්න එපා. ගොඩක් වෙලා යන්නේ මේකට. දැන් පුළුවන් නම් දැන් පුළුවන්. මෙතන දැන් පුළුවන් නම් නිවන මෙතන තියෙනවා. මේ ශාලාව ඇතුලේ නිවන තියෙනවා. ඇලෙන සිත අයින් කරන්න පුළුවන්. නොඇලි නැගිටින්න පුළුවන්. එදා ධර්ම දේශනාවලදී තථාගතයන් වහන්සේ දහම් දේශනකොට ඇලීම සහමුල එතන තියලා නැගිට්ටේ. සහමුලින්ම එතන තියලා නැගිට්ටා. නැගිටලා කිව්වා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේගේ ධර්මය තාම පැහැදිලි. වහලා තියෙන දෙයක් වහුන් අරලා පෙන්නන ඔබ වහන්සේ. මුණින් හරවලා තිබ්බ දෙයක් උඩුකුරු කරලා පෙන්නවා. මම්මුලා වෙච්ච කෙනෙකුට පාර පෙන්නවා. අන්ධකාරේ හිටපු කෙනෙකුට තෙල් පහනක් දැල්වන දුන්නා. ඔබ වහන්සේගේ ශාසනය මාව මහණුපසම්පදා කරගන්නේ. එහෙම ප්‍රකාශ කළා නේද? ඒකලේ දැකලාද ධර්මය? දැකලා. කොහෙන් දැකලාද? මනසින් දැකලා. එහෙනම් අපිත් මේ ධර්මය දකින්න ඕනේ දැසින්ද මනසින්ද? මනසින්. එදා බුදුරජාණන් වහන්සේ දිහා බලාගෙන හිටියේ. හැබැයි ධර්මය තුල තිබ්බේ මනස. දැසින් බලාගෙන හිටියේ බුදුරජාණන් වහන්සේ දිහා. හැබැයි ඒ තථාගතයන් වහන්සේ දේශනා කරනකොට ඒ ධර්මය ගත්තේ කොහෙන්ද? දැසින් නෙමෙයි. මනසින්. අපිටත් ගන්න වෙන්නේ මනසින් තමයි මේ ධර්මය. මනසින් ගත්තද අපි මේ භවයේ යමක් කරගත්ත වෙනවා. එහෙම නැත්නම් අපිට මේ භවයේ නිවන වර්ධිනවා. එහෙනම් දිව රසය ඒ දෙක නිසා සිතක් හැදෙනව නේද? හැබැයි අපි ඔකට කියනවා නොගැලපෙන වචනයක්. මට රසයි. ගැලපෙනවද මේ වචනේ? ඔතන බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යායක් තියෙනවා. හේතුඵල. දිව රසය හේතු ඵල එකක්. රස දැනගැනීමේ සිත ඵලයක්. හේතුඵල නෙමෙයිද එතකොට? ඒතර බුදුරජාන් වහන්සේ ඉදිරිපත් කරුවේ මොන න්‍යායද? යම් තැනක හේතුවක් තියෙනවාද එතන ඵලයක් හටගන්නවා. එහෙනම් දිව රසය ඒ දෙක නිසා හැදෙනවා සිතක්. එතකොට දිවයි රසයයි හේතු ඵලය රස දැනගැනීමේ සිතක්. හැබැයි අපි ඔකට කියන මට රසයි කියලා. වැරදිනේ. ඒ කියන්නේ අනවබෝධයෙන්. අවබෝධයෙන් ගන්නවා නම් එතන ඒ හැදිච්ච සිතට ඇලෙන්නේ අවබෝධයෙන් ගත්තොත්. අනවබෝධයෙන් ගත්තොත් ඒ සිතට ඒ ජීව විඥාණයට ඇලෙනවා. ඇලෙනකොට මොකද්ද වෙන්නේ? තණ්හාව තණ්හාව පටන් ගන්නවා. ඉස්සලා පටන් ගන්න එක නෙවෙන්නේ. ඊට පස්සේ දැන් ඒක රසයිනේ. මේ රසක වෙනකොට මොකද කරන්නේ? පළු මර මර ගිලිනවනේ රසයි. හරි රසයි. මිහිරි රසයි. එතකොට තණ්හාව එතන ලගිනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ තණ්හාව පැලපදියම් වෙනවා. තව දවසක් යනකොට කියන පෙරේද හදපු එක අදත් හදන්නකෝ. කැම ටික. ඔව්. හරි. පැලපදියම් වෙලා තණ්හාවෙතට. රහතන් වහන්සේ එහෙමද? නැහැ. අතහැරලා නේද හිටියේ. රට්ටපාල හාමුදුරුව දන්නව නේද? එතකොට අර ගෙදරට ගිහිල්ලා පිළුණු රොටි වගේක් තිබ්බනේ පාත්‍රයෙන් අර සේවිකා. දන්නේද රට්ටපාල සූත්‍රය? තියෙනව නේද? ඒතර 80 කෝටියක විතර ධනයක් තිබ්බ කෙනෙක්. පිළුණු රොටි වැළඳුවා. අමනාපෙන්ද වැළඳුවේ. අසවත ඇරලා. අපි නෑ. ඒ හැදෙන සිතට එලෙනවා. චිව විඥානේ. රස දැනගැනීමේ සිත. වයසට ගියත් අවුරුදු 70 80 වුණා. රසවත් දෙයක් මිහිරි දෙයක් නෙමෙයිද හොයන්නේ දිවේ. රස තණ්හා. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා. බලන්න තියනවද නැහැ. ඒ තණ්හා කියන්නේ හැදෙන සිතට කැමති වෙන්නේ. දිව, බාහිර රසය. දෙක නිසා හැදෙනවා සිතක්. ඒ සිත අල්ලගන්න. ඒ සිතට ඇලිලා. ඒ සිත ප්‍රිය කරනවා. ප්‍රිය කරන තාක්කල් තණ්හා වැඩෙනවා. නැහැ. රාතන් වහන්සේටත් රස දැනෙනවා. හැබැයි හෙටත් ඕන කියලායි කියන්නේ. ඒ නිවසට ආයි වඩින්න හෙටත් මේ රසය වළඳන්න ඕන කියලා හිතාගෙන. තේරෙනවද? අපිට රසවත් මිහිරි දෙයක් අනුභව කෙරුවොත් තව දවසක අනුභව කරන්න හිතෙනවද නැද්ද? හිතෙනවා. රහතන් වහන්සේ විඳිනවා. රහතන් වහන්සේට දැනෙනවා. රාතන් වහන්සේට රූප රූප දකිනවා ශබ්ද ඇහෙනවා ගඳ සුවඳ දැනෙනවා රස දැනෙනවා පහසක් දැනෙනවා අරමුණුත් ගන්නවා ඒ රහතන් වහන්සේ විඳින්නේ අපි විඳිනවා විඳින්නේ නැද්ද ඇහෙන් රූපයක් දැකලා ආස්වාදයක් විඳින්නේ ඒ සිත හදාගෙන කනේ ශබ්දයක් කාලා ආස්වාදයක් විඳින්නේ නැද්ද ඒ සිත හදාගෙන සොත විඥාණය තුළ නාසයේ ගන්ධය තුළ ඒ සිත හදාගෙන ආස්වාදයක් විඳින්නේ නැද්ද විඳිනවා. දිවයි රසයයි නිසා ඒ සිත හදාගෙන ආස්වාදයක් විඳින්නේ නැද්ද? ලුණු ඇඹුල් තියෙනවා නම් හරියට රසයි. කයයි පහසයි නිසා ආස්වාදයක් විඳිනවද? එතනට ඇලිලා නැද්ද? විඳිනවා. මනසෙන් අරමුණු අරන් අපි විඳිනවා. විඳිනවා නම් මොකද වෙන්නේ? විඳවන්න වෙනවා. විඳින පුච්චලයට මොකද්ද වෙන්නේ? දැන් විඳවනවනේ. ආ. රහතන් වහන්සේ රහතන් වහන්සේට දැනීම තියෙනවා. හැබැයි විඳින්නේ නැහැ. දිත්තේ දිත්ත මත්තං සුතේ සුත මත්තං මුතේ මුත මත්තං විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං. දැක්කන දැක්ක විතරයි. අපි දැකලා ඒ පස්සෙන් යනවා එළෝගෙන. නැත්ද? ඉතින් තණ්හාව පටන් අරගෙන විතරක් නෙමෙයි, läගලා විතරක් නෙමෙයි. තණ්හාව පළපදියම් වෙලා ඉතින් සංසාරයෙන් ගැලවෙන්න බැහැ. එහෙනම් සංසාරයෙන් ගැලවෙන්න නම් මේ ඇලීමට මොකද කරන්න ඕනේ? කයයි පහසයි නිසා සිතක් හැදෙනවා. ඒ සිතට කියන එක සීතලයි කියන එක උෂ්ණයි කියනවා. දැන් මේ ශාලාව තුළ සීතලයි. එළියට ගියා. කොහෙටද දැනුනේ? ශරීරයට. ඒතර සීත වෙලාවට උෂ්ණ හොයන උෂ්ණ වෙලාවට සීත හොයන. සීතල ශරීරයට ස්පර්ශ වෙනකොට සිතක් හැදෙනවා. උෂ්ණ ශරීරයට ස්පර්ශ වෙනකොට සිතක් හැදෙනවා. දැන් රස්නය පිළිබඳව සිතක් දැන් මෙතන නැහැ. උණුසුම පිළිබඳව සිතක් නැහැ. දැන් තියෙන්නේ සීතල පිළිබඳව සිතක්. නැද්ද? එහෙනම් සිතක් නේද හැදිලා තියෙන්නේ. එහෙනම් උණුසුම දැනුණත් සිතක් නේද හැදෙන්නේ. ගින්දර චුට්ටක් ලං කරලා බලන්න. සිතක් හැදෙන්නේ නැද්ද කියලා? හැදෙනවද නැද්ද? එහෙනම් මේ දෙක නිසා නේද සිත හැදුනේ. ඇයි මේ සිතට ප්‍රිය කරන්නේ? එක චිත්තක්ෂණයක් තුළ ඇති වෙන සිතට මොකද ඇති වෙලා නැති වෙන සිතට ඇයි ප්‍රිය කරන්නේ? අවිද්‍යාව නිසා. තේරෙනවද? එහෙනම් මනසින් අරමුණක් ගන්න. ඒතර මනසට ආයශත් එක චිත්තක්ෂණයයි බාහිරින් රූපයක් ගත්තා නම් මනසට ඒකේ ආයශත් චිත්තක්ෂණ 17යි මනසට ගත්තේ නාම ධර්මයක් නම් වේදනා සංඥා සංස්කාර කියන නාම ධර්මයක් නම් ගත්තේ ඒකට ආයශත් එක චිත්තක්ෂණයයි. එතකොට මේ සිතත් එක චිත්තක්ෂණයක් තුළ ඇති වෙලා ඉවරයි. අර විඳින සිතත් එක චිත්තක්ෂණයක් තුළ සංඥාවත් එක චිත්තක්ෂණයක් තුළ සංස්කාරයත් එක චිත්තක්ෂණයක් තුළ ඇති වෙලා නැති වෙලා ඉවරයි. දැන් ඒත් අපි ඇලෙනවා. ඒක තමයි තණ්හාවේ හැටි. එහෙනම් දැන් ඇලෙන්නේ මොකේද? ඇලීමෙන් ඇති වැඩක් තියනවද? මෙච්චර කාලයක් ඇලිලා වෙච්ච යහපත මොකක්ද? යහපතක් නෙවෙයි අයහපතක්ම වෙන්නේ. යන්න බැරි වුණා. ලැබුම් ගත්තා. ඒ ලැබුම් ගත්තේ අපි වාසස්ථානවල. ඒක වාසස්ථානයක් මේ. මනුස්ස ලෝකේ. දැන් ඒකේ ලැබුම් අරන් ඉන්නවා. ඒක හොඳයි සුගතියක්. ධර්මය අවබෝධ කරගන්න පුළුවන් තැනකට ඇවිල්ලා ඉන්නේ. හොඳයි പ്രേත ලෝකයේ නිරය තිරිසන් ලෝකයේ ලඟුම් ගන්න වුණොත් මොකද කරන්නේ? දැන් මේ දවස්වල අර චීනේ හුවායි වල එහෙම ඉපදිලා හිටියනම් මොකද? එළියට බහින්නේ නැත්නම් බහේ ගැහි ගැහි ඉන්නේ. දැන් මෙහි ඉන්නේ කොහොද ඊටටනේ? මෙහි ඉන්නේ බණ ටිකක් අහන්න පුළුවන්. තේරෙනවද? තණ්හාව නිසා බය හටගන්නවද? දැන් යාලා ඒ ශරීරවලට බාහිර අධ්‍යාත්මික ශරීරයේ බාහිර රූප, රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලට ඇලිලා හින්දා නෙමෙයි දේ බය. ඒත් ඇතිගැන්ම. අපිට තාම මේ බය නැහැ. හැබැයි අපිත් බය වෙනවා. රහතන් වහන්සේ මොන රෝගයක් හැදුනත් රහතන් වහන්සේ බය නැහැ. ජීවිත අපේක්ෂාව තැරලා තියෙන්නේ. තෘෂ්ණාව අතහැරලා තියෙන්නේ. එහෙනම් තණ්හාව එක්ක ඇසුරු කරන තාක්කල් බය වෙන්න වෙනවා, තැති ගන්න වෙනවා, ගැහෙනවා, වෙවුලනවා. ඒක මොකුත් නැහැ නේද අතහැරලා දැම්මා. මාරයා ආපුදාට හරි මල් ලෑස්ති යන්. තණ්හාව තියෙන පුච්චලයා කියයි දෙන්නේ. අඬනවා, වැළපෙනවා, ශෝක වෙනවා, කනගාටු වෙනවා. ළඟ ඉන්න එක්කෙනාව හිර වෙන්න අල්ලගනි. අනේ බෑ කියයි. හැබැයි ඒත් යන්න වෙනවා. තණ්හාව සහ මුලින් නැති කරපු කෙනා සන්තති ඇමතිලා. බුදුරජාණන් වහන්සේව දැන් මොකද කරන්නේ? පිරිකර පූජා කළා නෑ. ඒ භික්ෂු භාවයෙන් පැවිදි කරන්න බෑ. උදේ බීලානේ හිටිය හොඳට. හැන්දෑවේ රහත් වුණා. එහෙමත් වුණා සම්බුද්ධ ශාසනේ. ඒතර හැන්දෑවේ රහත් වුණාම ඇහුවා බුදුරජාණන් වහන්සේ දැන් මොකද කරන්නේ? මහාන කරන්න පුළුවන් පිරිකර හොයන්නේ. පිරිකර නෑ. දැන් මොකද කරන්නේ කියලා මම පිරිනම් පානවා කිව්වා. නැග්ග අහසට වැදගත් පළක් අහසි තේජෝ ධාතුවට සමවැදුණා තේජෝ ධාතුව කියන්නේ උණුසුම ගින්දර ගින්දරට සමවැදුණා සොස් ගාලා සෙනෙන් ගිනි ගත්තා ආනන්ද හාමුදුරන්ට පාත්‍රය ඉල්ල ගත්තා ඇල්ලුවා සරසස්ත්‍ර කාලේ ධාතුන් වහන්සේලා ටික පාත්‍රයට ගත්තා රාතන් වහන්සේ නමක් උදේ හොඳටම බීලා හිටියේ හැන්දෑවේ රහත් වෙලා පිරිනිවන් පෑවා දැන් අපිට වයස අවුරුදු කීයද? අපිට බැරිද? ඇයි බැරි? අල්ලගෙන ඉන්නේ. තුන්න තණ්හාවෙන් බැඳිලා ඉන්නේ. අල්ලගෙන ඉන්නේ. තණ්හාවෙන් බැඳිලා ඉන්න තාක්කල්. එහෙනම් දැන් මේ ස්ථාන හයේ තණ්හාව හටගන්නවද? ඇසයි රූපය නිසා හැදෙන සිතට ආස කරනවා. චන්ද්‍රාගෙන් බඳිනවා. ඡන්දය කියන්නේ කැමැත්ත රාගය කියන්නේ ඇලෙනවා. බැඳලා නැද්ද සිත? චන්ද්‍රාගෙන් කණයි ශබ්දයයි නිසා හැදෙන සිත චන්දරාගයෙන් ගැට ගහලා. කන නාසයයි ගන්ධයයි නිසා හැදෙන සිත චන්දරාගයෙන් ගැට ගහලා. දිවයි රසයයි නිසා හැදෙන සිත චන්දරාගයෙන් ගැට ගහලා. ශරීරයේ පහසයි නිසා හැදෙන සිත චන්දරාගයෙන් ගැට ගහලා. මනසයි අරමුණු නිසා හැදෙන සිත චන්දරාගයෙන් ගැට ගහලා. දැන් මොකද කරන්නේ? එහෙනම් ආශ්‍රය කළ යුතු කෙනෙක්ද මෙයා? ආශ්‍රයට සුදුසු කෙනෙක්ද? ආශ්‍රයට නොසුදුසු කෙනෙක්ද? එහෙනම් මෙහි තියලා ගෙදර යන්න. ආශ්‍රයට සුදුසු නැති අය මොකද කරන්න ඕනේ? ගෙදරට වැද්ද ගන්න හොඳද? හැබැයි ඒත් වැද්ද ගන්න. හැබැයි කවදා හරි ගෙදරින් එළියට ගේ තමයි මේක. පංචස්කන්ධය. මේ ගෙන් එළියට දාන්නම වෙනවා. කාවද? තණ්හාව නැමැති සතුරා. හැබැයි මිතුරු වෙසෙන් එන්නේ. උදව්වක් කරන උපකාරයෙන් එන්නේ. යහපතක් කරන මුවාවෙන් එන්නේ. එහෙමත් වෙනව නේද හතුරු? එහෙනම් අපි හතුරව අඳුන ගන්න ඕනනේ. දැන් අඳුරගත්තද එතකොට? ආ. කොයි වෙලේ හරි කවදා හරි මෛත්‍රී බෝසතාණන් වහන්සේ ළඟ ඉදිරියේ වාඩි වුණත් ওই ටික තමයි කියන්නේ. තණ්හාව හේතු හැටියට පෙන්නනවා. දුක කියන කාර්ය සත්‍යයක් හැටියට පෙන්නනවා. තණ්හාව සමුදාය සත්‍ය හැටියට පෙන්නනවා. ඒ තෘෂ්ණාවේ සහ මුලින් අවසානයේ Nirodhe හැටියට පෙන්නනවා. ඒකට මාර්ගය කියයි එදාටත්. ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඉතින් දැන් තියෙනවනේ ඒක. දැන් දුක දැනගන්න දැකගන්න බැරිද? තණ්හාව දැනගන්න දැකගන්න බැරිද? Nirodhe දැනගන්න දැකගන්න බැරිද? මාර්ගය දැනගන්න දැකගන්න බැරිද? මේ චතුරාර්ය සත්‍යයි. ඔක අවබෝධ කරගන්න බැරුව නේද ඔය දඟලන්නේ. දහම තුල තියනවද එතකොට? තියෙනවා ධර්ම තුල. එහෙනම් මොකක්ද අඩුපාඩුව? හාමුදුරුවන්ගේ නෙමෙයි. ධර්මෙත් නෙමෙයි. කාලඟද අඩුපාඩුව තියෙන්නේ. එහෙනම් අඩුපාඩුව හදාගන්න වෙන්නේ කාටද? ඔගොල්ලෝ හදාගන්න වෙනවා. අපි මාර්ග උපදේශකය විතරයි. මාර්ගය පෙන්වලා දෙන්න පුළුවන්. මාර්ගය කියලා දෙන්න පුළුවන්. මාර්ගය විවෘත කරන්න පුළුවන්. මාර්ගය එලිපෙහෙලි කරන්න පුළුවන්. බුදුරජාන් වහන්සේ කළෙත් ඒකයි. බුද්ධ ශ්‍රාවකයෝ හැටියට අපි කරන්නෙත් ඒක. මග කියලා දෙනවා. මග නිවැරදිව යාම ඔයත් සතු කාර්යයක්. එහෙනම් ධර්ම දේශනාව අදට අවසන් කරමු. තේරෙනවද? කාලය හරස් වෙනවා. එක දවසකින් දෙකකින් කියන්න බෑ. මේ විසුද්ධි මාර්ගය මේ වසර පුරාවටම වගේ යාවි. හැමදාම අහන්න බ්‍රහස්පතින්ද උදේ 8යි කාලයි 9යි කාලයි ඊට පස්සේ රාත්‍රී 10ට යනවා බෞද්ධ ගුවන් විදුලියේ 10 ඉඳලා 11 වෙනකම් ඊට පස්සේ ආයි බෞද්ධ රූපවාහිනී රාත්‍රී 12ට යනවා ඉතින් හොඳට අහන්න. ධම්මෝෂධ සමන්නත්ති. ධර්මයේ තරම් ඖෂධයක් නෑ. ධම්මං විනානත්ති පිතාච මාතා. ධර්මය හැර අම්මෙත්තාත් ඉන්නේ. අම්මා තාත්තා අපිට උදව් කරනවා, උපකාර වෙනවා, පිහිට වෙනවා. දුකේදී සැපේදී ළඟ ඉන්නවා. හැබැයි මරණාසන්න මොහොතේ අවසාන චුතිසිත හදන්න බෑ. අම්මට හදන්න පුළුවන්. තාත්තට හදන්න පුළුවන්. තමන්ගේ සිත තුළ ගොඩනැගිලා සිතුවිල්ලයි ගොඩනැගුණු සිතුවිල්ලයි එතන දෙන්නේ. ඒ සිතුවිල්ල තෘෂ්ණාවත් එක්ක බැඳිච්ච ආකාරයෙන් තමයි ඊගව භවය තීරණය කරන්නේ. ඒ නිසා තමයි ධම්මං විනානත්ති පිතාච මාතා ධර්මයේ හැරම්මික්තාත් වෙන්නේ කිව්වේ. තේරෙනවද? එහෙනම් වටින්නේ ධර්මය නෙමෙයිද? ධම්මෝෂද සමන්නත්ති. ධර්මයේ තරම් ඖෂධයක් බෙහෙතක් නැහැ. එයි මොන රෝගියද සුව කරන්නේ? සියලුම රෝග සුව කරනවා. එකම බෙහෙතයි. ධර්මය. මොකද්ද සියලුම රෝග? සියලුම රෝග හැදෙන්නේ සංසාරේ ප්‍රවෘත්තියක් තියෙනවනේ. සංසාරයට බැස්සොත් නේ රෝග හැදෙන්නේ. ඉතින් සංසාරය නැමැති රෝගය සුව වුණොත් රෝග ඔක්කොම ඉවරයි. එකම බෙහෙතයි. ඒ තථාගත ධහම. වෙන ධහමකින් මේ සංසාර රෝගය සුව කරගන්න බෑ. පැහැදිලිද? සියලු දෙනාටම ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං අත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවත අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු සෑම දිනාටම තිරුවන් සරණයි